ඒ විනාඩි 6යි. ඉතින් ඔබ පෙරවරු 8 සිට ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඒ ධර්ම දේශනාව ඇසුරෙන් ඔබට යම් කිසි ගැටලුවක් මතුවලා තියෙනවා නම් ඒ දහම් කරුණු වලට පිළිතුරු ලබා ගන්නට තමයි ඔබේ දහම් ගැටලුවල පිළිතුරු ලබා ගන්නට තමයි අපි මෙතන සිට කාලය වෙන් කරන්නේ. ඔබ දන්නවනේ ධර්මයේ රකින්න ධර්මයේ විසින් විසින් ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබේ දහම් ගැටවලට පිළිතුරු ලබා දෙන්නට දේශකයන්න් වහන්සේට ආරයම් කරන්නටත් පිටස්ථාන මෙහෙවන්නටත් මා ආරාධනා කරන සොරු නිවේදක උපාලි මාරසිංහට. දිරුවසරයි සුදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට අපට සම්බන්ධතාව ලබා දුන් සුභාසිනී උපලවන්නා ලිනගේ ඔබ සිහිපත් කර විදිහටම අපි සූදානම් සිටින්නේ ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් ආරක්ෂා කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්නට. ධර්මදේශනාවේ මාතෘකාව උනේ ධර්මයේ ගුණ. ඒ වගේම ඒ ධර්මයේ ගුණත් එක්ක වෙනත් වූ ශාස්ත්‍රවරුන්ගේ තියෙන ධර්ම පණිවිඩයත් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වයේ තුල තමන් වහන්සේගේ දේශනාවේ තියෙන සුවිශේෂකත්වී ගුණයක් උන්වහන්සේගේ දේශනාවෙන් අපට අවබෝධ කරගන්න ලැබුණා. ධර්මදේශනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ බොරලස් ගම්මුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙනේ නියුජ්‍ය පරිවිනාධිපති කෙස්බේර ශාසන ආරක්ෂක බලමන්ගිරි ගරු ලේකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විචිත්‍රවත් අයිරින් මේ ධර්මදේශනාව පැවැත්වුවා. අපි වෙනදා නෑසු බොහෝ දේවල් ධර්මයේ ගුණත් එක්ක අපට අවබෝධ කරගන්න ලැබුණා. සමහර විට මේ මාතෘකාව සරල මාතෘකාවක් වගේ දැනෙන්නට ඇති. ධම්මං සරණං ගච්ඡාමි. මේ ධර්මදේශනාවේ මාතෘකාව කිපියෙන් කිව්වොත් ධම්මං සරණං ගච්ඡාමි. අපි මුල් ධර්ම සාකච්ඡාවලදී ස්වාමින් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මොකද්ද කියලා කතා කරා. අද අපි කතා කරන්නේ ධම්මං සරණං ගච්ඡාමි. ඒ ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන ධර්මයේ අපි කොහොමද පිළිහිට කොටගන්නේ? තවත් විදිහකට කියනවා නම් වාක්‍යයක් තියෙනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. සමහර තැන්වල නම් මේක මහ ප්‍රාණ බයන්න දීලා තියෙනවා දැකලා තියෙනවා ධම්මෝ භවී රක්කති ධම්මචාරය කියලා හැබැයි ඒක වඩාත් නිවැරදි වෙන්නේ වඩාත් මේ කොහොමත් නිවැරදි වෙන්නේ ධම්මෝ හවි ඒකාන්ත වශයෙන්ම මේ අරුත අපේ ධර්ම සාකච්ඡා සඳහා ගරුණේ දේශකයන් වහන්සේ ධම්සපා මණ්ඩපයේ වැඩ ඉන්නවා වගේම අපි ආර්දනා කළා විත්වත් අපේ මහත් වූ කතිකාචාර්ය වැඩිකුට. එතුමා නිතරම තමන්ගේ ජීවිතය ගත කරන්නේ දැහැමෙන්. දැහැමින් සෙමින්. අර ස්වාමීන් කියනනේ දැහැමින් සෙමින් උපයාස උපයා ගත්තා කියලා. ඒ වගේ තමයි අපේ කතිකාචාරීතුමත් සියල්ල උපයාස උපයා ගන්නේ දැහැමින් සෙමින්. මෙතුමා බොහෝ විට කටයුතු කරන්නේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දායක සභාවේ ප්‍රධාන චරිතයක්. අපිට නිතර හමු වෙනවා. අපි ආර්දනා කරා ඒ නිසා විසක් ධර්ම සාකච්ඡාවට ගිය අවුරුද්දෙත් අපි ආර්දනා කළා. කතිකාචාර්ය පී වීරතුංග මහත්මයා. එතුමත් අපේ ධම්සභා මණ්ඩපයේ අපිත් එක්ක සූදානම්ව සිටිනවා. ඔබේ දහම් ගැටළු වලට විසඳුම් ලබා දෙන්නට. වෙසක් සමයේ 2574 වෙනි වෙසක් අපිට කොරෝනා නිසා යම් තරමක් යටපත් වුණා. ඒ සෑම නිවසක්ම සදහම් මන්දිරයක් බවට පත් කරගෙන ජාතික ගුවන් විදුලියත් එක්ක වෙසක් පුරපසළොස්වක දවසම ගත කළා. තාම වෙසක් අවසන් නැහැ. මේ වෙසක් සතියේ තවත් එක් දවසක්. අද අපි ධර්ම සාකච්ඡාව අපි ආරම්භ කරමු. ඔබට පුළුවන් දුරකථනයෙන් එක්වන්නට මම පසුව දුරකථන අංකය දැනුම් දෙන්නම්. ස්වාමීන් වහන්සේ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ වාක්‍යයක් වදනක් පමණයි. බොහෝ දෙනෙක් හිතාන ඉන්නවා මේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම මම බුදුන් සරණ ගියා. දැන් බුදුහාමුදුරුවෝ මට පිහිටෙවි. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධම්ම සරණ ගියාම ධර්මයෙන් ලැබෙන සියලු දේ මට ලැබෙයි. ස්වාමීන් වහන්සේ මේ මේ වාක්‍යයේ කෙටි අරුත ගැඹුර දෙකම පහදලා දෙන්න ඔබ වහන්සේට ආරාධනා කරනවා. කෙරුවා සරල ප්‍රාර්ථනා කරනවා පළමුවෙන්ම මේ කටයුතු මෙහෙවන අපේ නිවේදක උපාලි මාරසිංහ මැතිතුමන්ටත් ඒ වගේම මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන කතිකාචාර්ය අපේ හිතවත් පී වීරතුංග මැතිතුමන්ටත් ශ්‍රාවක බොසිලු දෙනාටමත් මම හිතන්නේ ධර්ම දේශනාවේ සාකච්ඡා වූ ධර්ම කරුණුත් ඇතුළත් වෙන පරිදි තමයි මේ ධර්ම සාකච්ඡාව දැන් මෙතෙන් පටන් ඉදිරියට යන්නේ. එතකොට පෙව්පාලි මෙතුමන් විමසන ප්‍රශ්නය තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන වචනය වචනාර්ථයෙන් අපි ඕන තරම් තැන්වල පාවිච්චි කරනවා කිව් පමණින්ම ඒ පුජ්‍යලයා දහම් සරණ ගිය කෙනෙක්ද කියන එක. මම හිතන්නේ තුනුරුවනේ එන ඊ타මත්ම වටිනාම ගුණයක් තමයි දහම් ගුණය. කොට මේ දහම් තුනුරුවනේම එන සියලු ගුණයන් පිළිබඳ වැටහීමක් මුලින්ම ඇති කරගෙන තමයි ඵලි මහත්මය අපි මේ තුනුරුවන් සරණ යාම සිද්ධ කළ යුතුව පවතින්නේ. දැන් අපේ රටේ ගොඩාක් අය ළඟන චෝදනාවක් තියෙනවා ලංකාවේ වැඩිපුර ඉන්නේ නාමික බෞද්ධයෝ කියලා. ඒක කියන්න හේතුව තමයි මේ තුනුරුවන් සරණ ගිය පුජ්‍යලය හැටියට බෞද්ධයන් හැටි තුනුරුවන් සරණ ගිය බෞද්ධයන් හැටියට සමාජ තලය තුල ජීවත් වෙනවා වගේ පෙනුනට සමාජයේ විවිධ අපරාධ විවිධ දුරාචාර පිළිබඳ නිරන්තර කතා වෙනවා. ඒ කතා වීම තුල ගොඩක් අය අහනවා ඔච්චර බුදුබණ අහන බුදුබණ කියන ඒ අනුව ඉන්නවා යයි කියන රටක අපරාධ වෙන්නේ මොනවද? දැන් මා ඊයේ මාධ්‍යවල දැක්ක ප්‍රවෘත්තිවල කියුණා මේ ලයිටරයක් නිසා මහා කලබගෑනියක් ඇති වෙලා ජීවිත හානික් වෙන්න ගිය අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ පළ මහත්මයා රටේ මාධ්‍යවල පළ වුණා කොස් ගෙඩියක් කඩා ගන්න ගිහිල්ලා මහා බරපතල විදියට තුවාල කර ගැනීම පවා සිදුවෙච්ච ගැටුම් ඇති වුණු අවස්ථා. වගේ සුළු දේවල් වලටත් පුද්ගලයෝ අවියමෝරා ගන්න එහෙමත් නැත්නම් ගැටුම් වලට ගිහිල්ලා ජීවිත හානිය පවා ඇති කරගන්න අවස්ථා තියෙනවා. දැන් මේ සියල්ල තුල ඒ ප්‍රශ්න කරන අය එක්තරා සාධාරණ ප්‍රශ්නයක් තමයි විමසන්නේ කියලා වෙලාවකට අපිට හිතෙනවා. ඇයි අපිට එහෙම වුනේ? අන්න අර නාමික බෞද්ධ සංකල්පයේ ගොඩක් අය Tamanගේ ජීවිතයට චරිතායනය කර නොගැනීම. වෙනත් වචනකින් කියනවා නම් බෞද්ධ ප්‍රතිපදා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර නොගැනීම. ඒ නිසා සමාජ කලය තුල නොඑක් ප්‍රශ්න ගැටුම් පිළිබඳව අපි කතා කරනවා. දැන් ලෝතර බුදුහාමුදුරු දේශනා කළ ධර්මය කොතෙන්ටද කියලයි ඉස්සෙල්ලම අපි ටිකක් විමසලා බලන්න ඕන. ගොඩක් අය හිතනවා මේ කියන්නේ පරලවට. ඒ කියන්නේ මේ ධර්මයේ ප්‍රතිඵල ප්‍රයෝජන තියෙන්නේ මේ ලෝකේ ඉන්න කාලේ නෙවෙයි. ඒක අනුගමනය කළොත් අන්න පරලොව එක්ක දිව්‍ය ලෝකයක උත්පත්තිය ලබන්න පුළුවන් නැත්නම් නිවන් දකින්න පුළුවන් මේ සියල්ල පරලොවට බාර දීලා තියෙනවා හැබැයි බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කළේ නෑ මේ ධර්මය මෙලවට අදාළ නෑ පරලොවට විතරයි අදාළ කියලා මෙලව ජීවිතයේ යහපත් සාර්ථකව ගත කරන පුජ්‍යලයාට තමයි පරලොව ජීවිතේ සාක්ෂාත් කරගන්න පුළුවන් යහපත් දෘෂ්ටියක් ඇතිව. ඒකට අවශ්‍ය කරන මූලික පසුබිම අපි කොහෙන්ද සකස් කරගන්න ඕනේ? මේ ලෝකේ ජීවත් වෙන මේ ජීවන කාල පරිච්ඡේදය තුල. දැන් ධර්මය සේවනය කරන්න අංග තුනක් වෙන්න ඕනේ උපාලි මහත්මයා. එහෙමයි. ඒක හරි ප්‍රසිද්ධයි. නිතර සාකච්ඡා වෙනේ තමයි සුණාත, ධාරීත, කරාත. සුණාත කියන්නේ අහන්න. ඇහුවටමදි. ඒ අහපු දේ ඊළඟට හිතේ තියාගන්නත් ඕන. අපි ඒකට කියව ධාරණය කරගන්නවා. ඒ ධාරණය කරගත්තත් මදි තුන්වෙනි පියවරට යා යුතුමයි. ඒ කියන්නේ කරාත. දැන් අපේ සමාජයේ ගොඩක් අයට සුණාත කියන තත්ත්වෙත් තියෙනවා. ඇතැම් විට ධාරයටත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මතකෙත් තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ කොතනද? තරාත. ඒ කියන්නේ හැසිරීම නැහැ. හැසිරීම තියෙනවා වෙන වෙන පැතිවලින් ධර්මයට අනුකූල හැසිරීමක් පෙන්වන්නේ. ස්වයංගත අපි දැන් මේක මේ අපි ගත්තොත් පැලයක්. පැලයක් ගැන උපමාවකට ගත්තොත් අපි යම්කිසි පළදරන පැලයක් හදනවා. දැන් පැලයක් හදනවා. හැදුවට මදි ඊට පස්සේ පැලේ වෙනුවෙන් කරන්න ඕන සාතු සප්පායන් ටික කරන්න ඕන. එතකොට පැලේ වැඩෙනවා. දැන් පැලයක් හදනවා ඊළඟට පැලයක් වැඩෙනවා. වර්ධනය සඳහා කළ යුතු සියලු සාතුකම් කරනවා. ගෙඩි හැදෙනවා. මලුත් හැදෙනවා. හැබැයි රසය දන්නේ නැහැ. මලක් නෙළුවොත් මලේ සුවඳ බැලුවොත් සුවඳ දැනගන්න පුළුවන්. ඵලයක් හටගෙන ඵලයේ අනුභව කරොත් ඵලයේ රසය දැනගන්න පුළුවන්. ධර්මයක් ඒ වගේ වෙන්න ඕනේ. පැහැදිලිවම. ඒක තමයි දැන් කියන්නේ අර කියපු කාරණාවල තුන්වෙනි පියවර ගෞතමා සඳහන් කළ පරිදි පැලේ ඉතවලා සාත්තු කරලා ගහ හැදිලා ඵල දරලා තියෙනවා හැබැයි ඵල රස දන්නේ නැහැ. දන්නේ නැහැ. ඵලයේ රස දන්නේ නැහැ. දන්නේ නැත්තේ එයා ඒ රසය විඳලා නැති නිසා. ඒ වගේම තමයි අර චරාත කියන අවස්ථාවට ආවේ නැතොත් මේ ධර්මය කොච්චර පාඩම් කරලා මතක තියාගත්තත් ප්‍රායෝගිකව ජීවිත අභ්‍යාසයක් බවට පත් කරගෙන නැහැ. එහෙම ධර්මයේ දන්න බොහෝ දෙනෙක් ඉන්නවනේ සෝනස. ඒක. අද සයිනාත් මේ පොතේ ධර්මයේ දැන් ධර්මයේ කතා කරනකොට ඔබ වහන්සේ සමා වෙන්න පොඩ බාධා කරනවා නෙමෙයි. දැන් ඉස්සරියා ධර්මදර විනයදර කියලා භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ කාලේ තිබිච්ච චබ්බග්ගී භික්ෂුන් වහන්සේලා වගේ ධර්මදර භික්ෂුන් වහන්සේලා විනයදර භික්ෂුන්ලා කොටස්ලා. අද කාලෙත් මේ ඒ වෙනි ස්වාමින් වහන්සේලා ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා. පොතක් පතක් කියවලා ඒ පොතේ පතේ තියෙන දේ Tamanට අවශ්‍ය විදිහට ඒක සකස් කරගන්නවා. දැන් ඔබ වහන්සේලා ධර්ම දේශනාවක් කරන්න පටන් ගත්තාම වහන්සේලා හැම ගන්න උපහරණයක් උදාහරණයක්ම ගන්නේ බුදුරජාණන් වහන්සේ මේ වගේ මේ තැනකදී මෙන්න මේ විදිහට කියලා තියෙනවා. එතන තැනක් තියෙනවා කෙනෙක් ඉන්නවා. හේතුවක් තියෙනවා. අර අවස්ථා සම්බන්ධය ගත්තා ඔය කා විසින් කාහට කොතනකදී කුමක් අරබයා කියන ලද්දක්ද කිව්වා වගේ ධර්මයේත් එවැනි අවස්ථා සම්බන්ධතා තිබෙනවා. දැන් මේ වික්වත් කියන සමහර දේශකයන් වහන්සේලා තනින් තන තනින් තන බිහි වෙලා ධර්මයේ කියන වචනේ විකෘති කරගෙන ඒකට වචනයක් කාසු කරගෙන මේ පිළිබඳව අපිට වහන්සේට පුළුවන් අර්ථයක් සපයන්න. ඔව් ඇත්තටම දැන් බුද්ධ දේශනාව දේශනා කරන දේශකයන් වහන්සේ කෙනෙක් තුල තිබිය යුතු ගුණාංග සමූහයක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඒකදී තාම පැහැදිලිව උන්වහන්සේ මේ විස්තර කරනවා ඒ ධර්මය පිළිබඳව මනසේ දැන ගැනීම, ඒක හොඳින් අවබෝධ කර ගැනීම, ඒ වගේම තවත් කෙනෙකුට අර්ථ විග්‍රහ කිරීමේ හැකියාව, ඒ වගේම ඒ දේශනාව කරනකොට උන්වහන්සේ ඒක ද්වේෂයෙන් කරන්නත් බෑ. තවත් කෙනෙක් කෙලීමේ අදහසින් කරන්නත් බෑ. Taman හුවා දැක්වා ගැනීමේ අදහසින් කරන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි යම් යම් අර්ථ ප්‍රතිලාභ ලැබීමේ අරමුණින් කරන්නත් බෑ. තමාගේ අදහස් හැටියට කරුණ ඉදිරිපත් කිරීමක් කරන්නත් බෑ. ඇයි හේතුව අපි මේ දේශනා කරන්නේ බුද්ධ භාෂිතය. ඒ බුද්ධ භාෂිතය තුළ අන්තර්ගත කාරණා ඕනෝන හැටියට එක එක්කෙනාට වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කරනවා නම් යම් කෙනෙක් වෙනස් කරන්නේ ධර්මයේ පිළිබඳ මන අවබෝධය නැති නිසායි. විර්තුංග මහත්මයා මේ ඔබතුමාට මම කතා කරන්නේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවේ දෙන්න අර ඔබතුමා කියන්නේ ගහක් හිටවලා කතන්දරේ එහෙමයි. ඒකට මට පොඩ්ඩක් අවසර දෙනවද? එහෙමයි. මොකද භාවනාවට යොමු වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් අත වශයෙන්ම ඒකට ගිහිල්ලා උත්සාහවත් වෙ ඉන්නවා මේ අංගසිය ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න. මෙහෙම ලබා ගන්නකොට නමුත් කාම විතරක ඇවිල්ලා හාරන්ට කරදරයක් වෙනවා මේ පැත්තට යොමු වෙන තියෙනවා අර ඔබතුමා කියපු කතන්දරේ මට තේරෙන්නේ මතක් වුණා එකයි රෝපෙත්ත රුක්කානි යතහපලේසි මූලේ තරුන් චෙත්ත තමේ විච්ඡසි ගහ පළ බලාපොරොත්තුෙන් ගහක් හිටවලා ඒක වැඩෙන්න ඉඩ නොදී අර ඔබතුමා වගේ වැඩෙන තුරේ ආපහු මූලෙන් තරුන් චෙත්ත ගහ ගලව ගලවලා පළ බලාපොරොත්තුෙන් ගහයිටවලා අන්තිමට මේක ගලවලා දානවා. තතුපමං චිත්ත මිදං කරෝය. මේ හිතට අවවාද කරන මේ හාමුදුරුවෝ අන්නේ වගේ වැඩක් තමයි ඔබත් කරන්නේ. ඔබ මෙච්චර හොඳ උස මේ වැඩකට යොමු වෙලා හිටන් දැන් කාම විතර කාර්යය ඇති කරගෙන යනවා. තතුපමං චිත්ත මිදං කරෝහි. ඔබ හරියට අර පළ බලාපොරොත්තුෙන් ගහක් හිටවලා ඒක පළ ලැබෙලා බබා ගන්න නැතුව ඒක ගලවලා දානවා නැති වැඩක් නෑනේ. ඒ වගේ තමයි මේ කාම විතරක ආදී තත්ත්වදී මේ උඹ කරන්නේ අර ගහ පළවලාපරකින් ගහයිටෝලා අන්තිමට උද්දර දැමීමක් වගේ කියලා. ඒතර එතන වික්ෂුණාන්තර මම නමක් අවවාද කරගන්න තමන්ටම මේ කිනිය කාම විතරක ආදී කට වෙන්නේ නැතුව අර විදිහේ කෙනෙක් තත්ත්වයටපත් වෙන්නේ නැතුව බන භාවනාවේ දෙන්නේ කියලා කරන මේ Tamanම කරන අවවාදය මම හිතන්නේ තාම වැදගත් තමයි මම තුකර කාරණේ. දැන් මම සයින් වහන්සේක මේ පොතක පතකින් දැකලා කියාගත්ත උදාහරණයක් උපහාරණයක් ගත්තා නෙවෙයි. ඒක වහන්සේ පැහැදිලි කරනකොට මට හිතුණා මෙන්න මේ වගේ දෙයක් විය යුතුයි මෙතන කියලා මේ පැලේ කතන්තරේ පොතක තිබුණු දෙයක් කිව්ව නෙමෙයි. නමුත් ඒක අපේ විර්තුංග මහත්මයා කතිකාචාර්ය විර්තුංග මහත්මයා ගෙනහැර දක්වනකොට මට හිතෙනවා මේ මං වෙන කියලා තියෙන ලොකු දෙයක් නේ කියලා. <laughs> ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ සීතුංග මාත්‍ර ධර්මයේ දැන් අපි ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට ධර්මයේ ಗುಣ කියනකොට දර කාලම් සූත්‍රයේ ස්වාමීන් වහන්සේ අපට හම්බ වෙනවා කේසපුත්තේ යනකොට දෙසටක් මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරුන් යනකොට ඒ හැම කෙනෙම කියේ එහි ගංහත කියලා ධර්මයේ. නමුත් බුදුරජාණන් වහන්සේ කාලාමට කියන්නේ එහි පක්ෂික ඇවිල්ලා බලන්න කියලා. ඔබ වහන්සේ ධර්මයේ ಗುಣ කියනකොට එහි පක්ෂිකෝ ඕපනයිකෝ පච්චත්තම හේතබ්බ විඤ්ඤෝ කියන ගුණය ගැන එහි පක්ෂික. මේ තුමත් මොකද මේ ධර්මයේ එහි පක්ෂික ගුණය? එහි ඒ අතොසෙන්ම පාලයෙන් එහි කියන්නේ එන්න. පස්සේ කියන්නේ බලන්න, පැමිණෙන්න බලන්න. තාම වැදගත් වෙනවා මේක හේතුව හුඟක් ආගම් වල තියෙන්නේ එන්න බලන්න කියන නෙමෙයි. මං කියන දේ අහන්න පිළිගන්න. එන්න ගන්න. ඔව් එන්න ගන්න. එහි ගන්න. ඔව් ගන්න මිසක් ආයෙත් මේ ප්‍රශ්න කිරින් නැහැ. නමුත් කාලාම සූත්‍රයේදී අත් වශයෙන්ම එහි පස්සේ ගුණය හොඳට ප්‍රකාශ වෙලා තියෙනවා. ගන්න එපා මේ දැන් පරසාධනයට. ඒ කියන්නේ අනුන්ගේ දේවල් වලට යට වෙලා Taman හිතන්න පුරුදු වෙන්න එපා. කියන කතන්දරේ බොහොම පැහැදිලිව මා අනුසවේන මා පරම්පරාවේ මා ඉතිකිරාවේ මා පිටක සම්පදාය මා තක්ක හේතු මා හේතු මා ආකාර පරිදන් 10ක් තියෙනවා විදිහට මේ මේ මේ මොකද හේතුව අපේ හැම කෙනෙක් ළඟම තියෙනවා මේ Taman හිතාගත්ත දේවල් හරි නැත්නම් අනු අනුගමනය කිරීමක් මෙතෙන්ද කියනවා අනුස්ත්‍රවය හේතුවෙන් කියන්නේ අහලා තියෙන දෙයට ගැළපෙන නිසා પરම්පරාව කියන්නේ પરම්පරාව නිසා පිළිගන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේක මෙහෙම වුණා ඒ නිසා මෙහෙම වේතු කියලා තිකිරාය. පිටක සම්පදාන බලන්න කෙලින්ම කෙලින්ම පිටක තිබුණායි කියන නිසා ඒක පිළිගන්න පොතේ තිබුණායි කියන නිසා ඒක පිළිගන්න එපා. මොකද දැන් වැදගත්ම දේ මම දිගට කියත් උඹ හැට යනවා ඒ නිසා වැඩි වෙනවා අන්තිමට යදාතුම්මේ කාලාම කාලාමේනේ බලා කියනවා යදාතුම්මේ කාලාම මේ මේ දානවා මෙන්න මේක දානවා මේ ධම්මා අකුසලා මෙන්න මේක හොඳ නැද්ද? අකුසල මේක හොඳ නැද්ද? මේ ධම්මා සමත්තා සමාධිනා දීනා අහිතා දුක්ඛ හොඳ. යම් මේකේ මෙන්න මේක අනුගමනය කළොත් ඒක මට අහිත පින තව තියෙනවා. බුදුහාමර බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිනවා මේ සමහර සමාජ විද්‍යාඥයෝ කියනවා හොඳයි නරකයි කුසලයි අකුසලයි කියලා ප්‍රමාණයක් නැහැ කියලා. බොහොම පැහැදිලි ප්‍රමාණයක් විශේෂයෙන්ම විශේෂයෙන්ම රාහුල සූත්‍රයේ දක්වලා තියෙනවා යම් මෙතක මට අහිත පින්ස පවතිනවා නම් අනුන්ට හිත පිණිස පවතිනවා නම් මේ උභය පක්ෂයටම හිත පිණිස පවතිනවා නම් සදාතුම් හේකාලම පජහියාත අන්න ඒක ඉවත් කරලා කවුරුවක් කිව්ව නිසා නෙමෙයි මට තේරෙනවා මේක හොඳ නෑ කියලා ඔබට තේරෙනවා මම මගව කරන කෙනාට මම අනිත් කෙනාට ඒක හොඳ නෑ මේ දෙපැත්තට හොඳ නැත්නම් අන්න අකුසලයක්. ඒක මම කියන්නේ ඉතාලම පැහැදිලි ප්‍රමාණයක් සමු සමාජ විද්‍යාඥයන් කියනවා හොඳයි නරකයි තෝරගන්න බෑ කියලා නෑ නෑ. බොහොම පැහැදිලිව බෞද්ධ දර්ශනයේ මේක ඇතුල් කරලා තියෙනවා. ස්වයංනාස දේශනාවත් විසක් කාලයත් වර්තමානයත් වර්තමානයේ මිත්‍යා දෘෂ්ටිකයට ඇදී යන සමාජ පිරිසටත් හොඳ පණිවිඩයක් වීරතුංග මහත්මයා. වීරතුංග මහත්මයා ස්වයංනාස මේ දවස්වල ධර්මයේ පිළිබඳව ග්‍රන්ථයක් සකස් කරමින් ඉන්නවා. ඒ නිසා එතුමා පුදුමාකාර විදිහට ධර්ම ගවේෂකයෙක් කියලා. ධර්මයේ පිළිබඳ තාම අතුලාන්ත වෙනවා. ඒක ධර්මයේ ගොඩක් දන්නවා. හැබැයි තාමත් මේ විශ්ලේෂණය කරන්නේ. මොකද පොතක් ලියනවා කියන එක වචනයක් දෙකක් ඉගෙනගෙන ඒ වර්ණනාවක් කියලා Tamante හිතෙන දෙලියට හරියන්නේ වර්තමානයේ ගොඩක් පොත් ලියන අය එහෙමයි. ඒ නිසා තමයි බුදුජානන් වහන්සේ පැහැදිලිම කියන්නේ පොතේ පොතේ තිබුණයි කියලා පිළිගන්නත් එපා. પરම්පරාවෙන් ආවයි කියලා පිළිගන්නත් එපා. ඒතරක් නෙවෙයි ශ්‍රමණයා අපේ ඥාතිවරයා කියලා පිළිගන්නත් එපා. හැබැයි වර්තමානයේ ගත්තාම ස්වයන්වාද සමහර මේ අපි චෝදනාත්මක කතා කරනවා නෙවෙයි වෙසක් වලදී වෙසක් වෙන්න නම් අලුත් දෙයක් ආකල්පෙමේ වෙනසක් ඇති කරගන්න වෙසක් දිනයක් වෙන්න ඕන. ඇත්තටම මේකයි වෙන කිසිම සාස්ත්‍රවලට තමන් ප්‍රතික්ෂේප කරන්න කියලා නෑ. බුදුහාමුදුරුවෝ කියනවා මාවත් ප්‍රතික්ෂේප කරන්න. ඔබලා ඔබලාගේ තියෙන ඥාණය බලන්න මම කිව්ව පමණේවත් ප්‍රගන්න එපා කියලා. ඒක ඉතාම වැදගත් අර්ථම සඳහන් කරලා. මේ සද්ධර්මයේ සසද්ධර්මයේ. දැන් ධර්මයේ කාරණා දෙකක් තියෙනවා. හැම දෙයකම තියෙන වචන දෙකක්. කළු සුදු වගේ හොඳ නරක උස මිටි ඒ වගේ මේ ධර්මයේ පැත්තෙන් ගත්තහමත් සද්ධර්මය නම් ඒක අනිත් පැත්තක් තියෙනවා අසත් ධර්මයේ. දැන් සද්ධර්මය අසද්ධර්මය අපි කොහොමද තෝරගන්නේ? මේ විරුතුංග මහත්මයේ කතාව වර්තමානයේ සිද්ධි, දේශක කතාන්තර, උපාසක ගිහි පැවිදි හැමෝගෙම කතාත් එක්ක මේ සද්ධර්මය අසද්ධර්මයේ මිනිසුන්ට තෝරාගන්න බැරුවද කල්පනා කරනවා. ඔව්. ධම්මපදයේ පඬිත වර්ගයේ කොට හොඳ ගාථාවක් තියෙනවා. විරුතුංග මහත්මයා දන්නවා. ඕව දේයානුසාසීය අසබ්භාච නිවාරී සතං හිතෝ පියෝ හොති අසතං හොති අප්පියෝ මේ සමාජය තුල හොඳ දේවල් කියන දේවල් නිතරම සත්පුරුෂය ප්‍රිය කරනකොට අසත්පුරුෂය මොකද කරන්නේ ඒවා බැහැර කරනවා ඒව එපා කියලා කියනවා දැන් අපේ සමාජයේ බහුලවම ওই ලක්ෂණය ඇත්තටම උපාලි මහත්තයා දකින්න තියෙනවා දැන් බුදුහාඳුර අර අද ධර්ම දේශනාවේදී ප්‍රකාශ කළා අනුරුද්ධ සූත්‍රයේ අංගුත්තර නිකායේ දේශනා කළ මේ ධර්මය පිළිගන්න පිළිපදින අට දෙනෙක් ඉන්නවා වගේම මේ ධර්මයේ පා කියලා ප්‍රතික්ෂේප කරන කුජලය ඉන්නවා තව අට දෙනෙක්. දැන් උදාහරණයක් ඇටියට ඒක කියනවා ආරද්ධ විරියස්සායස්ස ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ කුසීත අලස කුජලයන්ට මේ ධර්මයේ ඇති වැඩක් නැහැ. ඒ ධර්ම මේ ඒ ඇත්ත මේ ධර්මය අසත් ධර්මයක් හැටියට ඒ අය සැලකනවා. ඊළඟට සමාජයේ අවිවේක සුවේ විඳින. ඒ කියන්නේ විවේකයට කැමති පුද්ගලයෝ නිතරම මේ ධර්මයට ලං වෙන්න ආසයි. හැබැයි සංගනිකාරාම පුද්ගලයෝ. ඒ කියන්නේ නිතරම අපි කියන්නේ වැඩ වැඩි පුද්ගලයෝ. දැන් අද කියන වචනේ ඉන්න අධික කාර්ය බහුල බව පෙන්වන පුද්ගලයා එයාට මේ ධර්මයෙන් ඇති වෙනන්නේ. ඇයි? මේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න එයාට වෙලාවක් නැහැ. අද සාමාන්‍ය සමාජී උනත් ඒකනේ කියන්නේ පරිවර්ත්‍ය මේ බණ අහන්න ඕන එක්කෝ ඒකට වෙලාවක්. ඒ විදිහට කියනවා. සමාජයේ ඊළඟ තියෙන මේ දුර්වලතාවයක් තමයි අර මම මුලින් කිව්වා මේ මේ ධර්මය අහන පුද්ගලයෝ ධර්මය චරිතායනය කරගන්නේ නැති එක. දැන් උදාහරණයක් මම ඔබට කියන්නම්. අපෙන් අහනවා ත්‍රිශික්ෂාව කියන්නේ මොකද්ද? අපි උත්තරයක් දෙනවා සීලය, සමාධිය, ප්‍රඥාව. ඊළඟට කෙනෙක් අහනවා ත්‍රිශික්ෂාව ප්‍රයෝගී වෙන්නේ කොහොමද? ඊළඟට කියනවා නිවනේ පියවර තුන. නිවන් දකින්න තියන්න තියෙන පියවර තුන. ඇත්තටම මේ ත්‍රිශික්ෂාවේ එන සීල සමාධි ප්‍රඥා කියන ගුණ තුන නිවනට විතර දුන්නේ එදිනදා ප්‍රායෝගික ජීවිතයේ දැන් මම උදාහරණයක් කියන්නම්. ආහාර ගන්න මිනිස්සේ කියන්නේ කැම ටික කනකොට ඒ ත්‍රිශික්ෂාව අවශ්‍ය නැද්ද? ඒ කියන්නේ බුදුහාඳුරු දැන් භික්ෂුන් වහන්සේලාට පැහැදිලිව දේශනා කළා කැම කනකොට සීලය කොච්චර පිළිටන්න ඕනද? දැන් අර සීකියාවල පෙන්නනවා කැම ටික අනන්නේ කොහොමද? කෑම ටික කටට ගන්නෙ කොහොමද? ඔව්. සුසුරිසුරු කාරකන්, චපුචපු කාරකන්, ඒව නොකල යුතු දේවල් හැටියට. ඒ කියන්නේ ඊළඟට ඒ ආහාර ටික පාත්‍රයට බෙදා ගන්නකොට මේ බෙදා ගැනීමේදී කොයිතරම් සීලයක් තියෙන්න ඕනද කියලා. දැන් හිතන්න, ගෙදරක හැදෙන දරුවන්ට ඒ ඉන්න වැඩිහිටියන්ට ආහාර ගන්න වෙලාවට සීලයේ පිහිටා ඒ දේ නොකරනකොට අහගෙන අනිත් වටේ ඉන්න අයට ලොකු අසංවරකමක් නේ පේන්නේ. එහෙනම් කෑම ටික කන වේලාවට සීලය තියෙනවා. සමාධිය තියෙන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ මම මේ කන්නේ මොනවද කියලා සිහියේ තියාගෙන මේක කන්න. දැන් උඟාක් පිට වෙලා තියෙන්නේ අවසිහියෙන්නේ ගොඩක් අය කෑම කන්නේ කියන්නේ මේ කන්නේ මොනවද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට සන්නත් මේ කැම්පින්ගානේ කෑම ඉවරද දන්නේ නැහැ. ඒක තමයි. අතයි කටයි වැඩ කරනවා. ඒක තමයි. මොකද රූපවාහිනිය ළඟ වාඩි වෙනවා. ඔක දිහා බලාගෙන තමයි කෑමනේ. ඊළඟට සමාධි ප්‍රඥාව දැන් අද ගොඩක් අය ලෙඩු බවට පත් වෙලා තියෙන්නේ ආහාරයේදී ප්‍රඥාව නැති නිසානේ. ඇයි? ඒ කියන්නේ අකප මේ පත්‍ය දේ දන්නේ නැහැ අපත්‍ය දේ දන්නේ නැහැ. සත්‍යදී ප්‍රමාණය දන්නේ අපත්‍යදී නොගතිය යුත්තේයි කියලා දන්නේ. ඒ නිසා ලෙඩ බවටපත් වෙලා. එහෙනම් බලන්න ආහාර ටික ගන්නකොට අර කියන සීල සමාධි ප්‍රඥා අවශ්‍යයි. දැන් ගීතයක් ලියනකොට සීල සමාධි ප්‍රඥාව ඕනේ නැද්ද? ඒ කියන්නේ ගීතයට හොඳ වචන ටිකක් වැටෙන්න නම් සමාජය තුළ අපි කියන්නේ සංවර වචන කියලා. ඒ සංවර වචන ටික දාන්න පුළුවන්. එයා සීලේ පිහිටා ඒ ගීත රචකයා ගීත ලියනවා නම් ඊළඟට එයාට සමාධිය තියෙනවා නම් තමයි ඒක හරියට පද ගැලපීමක් ඇති අර්ථාන්විත ගීතයක් බවට පත් වෙන්නේ. ප්‍රඥාව තියෙන නිසා එයා ඒකෙන් පණිවිඩයක් දෙනවා. දැන් සාමාන්‍යයෙන් කලාව කියන්නේ ආනන්ද ආනන්දයෙන් ප්‍රඥාවට කියලා. අන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට යන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥා කියන අර කියන ත්‍රිශික්ෂාවේ ඊ ඉන්ද්‍රිය දියුණු කරගෙන තියෙනවා නම් ගායනා කරනකොටත් එහෙම තමයි. අද අපි විකෘති ගීත අහන්නේ ඇයි? අර කියන ත්‍රිශික්ෂාව ඒ කියන කලාව තුල පිහිටා නොතිබීම. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ කියන ධර්මීය විස්තර කරන කාරණා නිවන අරමුණු කරගෙන බුදුහාමුදුරු දේශනා කළාට නිවනටම පමණක් නෙවෙයි ප්‍රායෝගික ජීවිතයටත් අතිශයින් වැදගත් මට පොඩ්ඩක් එක දෙන්න ආහාර ගැන හඳුනනස කිව්ව නිසා මට මතක් වුණා ආහාර නිත්‍රා භයමයි තුනංච ඒතේ සමානා පසුබින් අරාණං සත්තුන්ටයි මිනිස්සුන්ටයි මෙන්න මේ සාමාන්‍ය ස්වාභාවිකවම අවශ්‍ය නැහැ ආහාර ගන්නවා නිද්දා නිදා ගන්නවාද බය බය වෙනවා කාමසේ වෙනවා දෙන සත්තු මිනිස්සුත් තමයි සත්‍යයත් තමයි ඒතේ සමාන පසුබින් අරාණං නමුත් ධර්මයේ තේසා මතකෝ ධර්මයේ තේසා මන්දිකෝ විශේෂ අපේ මාත්‍රා රදලයි ධර්මයෙන් තමයි මේ දෙපැත්ත වෙන් කරන්නේ. කවුද? පිරිසයි මිනිස්සයයි. අපේ ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව කිව්වා කොහොමද මිනිස්සෙක් ආහාර ගන්නම ඒ කටයුතු තියෙදිනවා. බුද්ධ මිනිහයි ඒ වගේම සතයි වෙන්වරන්නේ ඔය කිය හතර නැත්නම් ධර්මයේ තේසා මතකෝ මන්දිකෝ විශේෂ ධර්මයෙන් තමයි නැත්නම් ධර්මයෙන් හේනා පසුබිස් සමානක්. ධර්මයෙන් හේනනම් පසුබිස් සමානක්. වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ඒ ඒ තිරසම තමයි. ගති ලක්ෂණ වලින් සහ හැසිරීම වලින් රටාවෙන් ජීවන පැවැත්මෙන් ආකල්ප වලින් තමයි මේ තිරසනේ මිනිස්සු වෙනස් කරලා තියෙන්නේ. අපිත් මේ මානව සංහතිය ආරම්භයට ගියාම පරිණාමවාදයේදී ස්වයං වාස වරක් කියන තැනකදී අපිත් වඳුරු කුලයෙන් පරම්පරාවෙන් ආව මිනිස්සු කියලා. අපිත් ගමන් කරේ හතර පහෙන් කියලා. පසු මුල් මුල් ආයුධයක් හම්බ වෙන්නේ අර ගල්පතුරක් හම්බෙච්ච තැන ඉඳන් වඳුරා හතර පහෙන් යන විස්සාව අත කැපෙන අවස්ථාව ඊට පස්සේ කිඹුලේ හම්බෙලා කිඹුලා කපා ගන්න ආපහු යනවා ගල්පතුර ගලව ගන්න. වඳුර හම්බෙච්ච තැනට. එතනින් ගිහලා ආයුධයක් හතපා ගන්න ලීයක් කුල් කර ගන්න පුළුවන් අර ගල්පතුරින්. පළවෙනි ආයුධ නිර්මාණය වෙනවා. ඒක ඉන්නේ ගහ ගහ ගියාට පස්සේ පාදකින් ඇවිදින්න පුරුදු වෙනවා. ගල්පතුරෙන් ඇගේ පඬි කපලා මේ පඬි අයින් වුණු බව මේ නවවාදී වෙන අවස්ථාවක් මතක් කරගත්තේ. උතුමා කියෝගේ ඉතින් හැබැයි සමහරලත් අපි ගති ලක්ෂණ වලින් වෙනස් වුණොත් ආයෙත් අර හතරපයි නොගියත් ඒ ගණයට යන්න පුළුවන්. ඒක තමයි අර කියලා තියෙන්නේ. ස්වයංවංශ අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාවත් ආලීනයත් වශයෙන් ගත්තම මේ වෙසක් සමය අපි මෙවන් වූ කාරණා කතා කරන ධර්මයත් එක්ක තව කෙනෙකුට ප්‍රහාර ගහන්නවත් එහෙම නෙවෙයි. මිත්‍යාවෙන් ඔබ අතමෙදුවාගෙන මේ වෙසක් වලවත් ඔබේ ආකල්ප වෙනස් කරලා ඔබ සම්මිය දෘෂ්ටියේ පිහිටාගෙන එන වෙසක් එක දක්වා යනකොට ජීවිතයේ භාවිතයට ධර්මය ගන්න. ධර්මය නිකන් පාර්සල් කරලා ඔතල පැත්තක තියන්න නෙවෙයි මේ තියෙන්නේ. පොතක පතක ලියලා තියෙන පැත්තක තියන්න නෙවෙයි. භාවිතාවට ගන්න. ඕනෑම දෙයක් භාවිතාවට ගන්න නැතුව චෝදනා කරාට වැඩක් නෑ. ඒ නිසා ධර්මයේ භාවිතා කරන්න සයන්ස් ධර්මයේම ආරක්ෂා කරනවා කියලා කියනවා. දුරකථනයේ අසන්නන්න පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ධම්සභා මණ්ඩපයේට අපේ දුරකථන අංකයේ විවෘතය ඔබ වෙනුවෙන් 0112 69 44 අපේ දුරකථන අංකය 0112 69 ඔබට දහම් ගැටලුවක් වේ නම් අපේ ධම්සභා මණ්ඩපයට යොමු කරන්නට පුළුවන් ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන්ම ආරක්ෂා කරන්න. දැන් මේ මේ දේ පිළිබඳව ස්වයන්වන්ත වර්තමානයේ මේ සිදු වුණු ව්‍යසනයත් එක්ක අපිට බොහෝ උදාහරණ ගන්න පුළුවන්. දැන් වරක් සුනාමි ඇති වුණා. සුනාමි ඇති වෙනකොට බලන්න ස්වයන්වන්ත බෝධීන් වහන්සේලා ඉතුරුන, චෛත්‍ය රාජයන් වහන්සේලා ඉතුරුන, බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉතුරුන මේ තුල යම්කිසි බලයක් ඇහැට නොපෙනෙන ගුණයක් ශක්තියක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ධර්මකාමීව ජීවත් වෙන්නාට යම් විපතක් එන වෙලාවේදී ඔහු කරන්න යහපත් ක්‍රියාවන් සත්‍ය ක්‍රියාවක් කරගෙන ආරක්ෂාව කරනවා කියන බෞද්ධ පුරුදුලා තියෙන ඒ තේන සත්‍යවජ්ජේන සුත්තිතේ හෝතු සම්බදා හෝ සුත්තිමේ හෝතු සම්බදා. ඒකෙන් මට පිහිටක් වේවා, ඒකෙන් අනුන්ට පිහිටක් වේවා. මම හිතන වගේම දැන් අපි මෛත්‍රිය අනුසර කෙනකොට විසව විසව විස නැති වෙනවා. ඒ වගේම ගිනිවල බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. මෛත්‍රිය කරනවා මිනිසෙක් ආකාරයේ හිතවත්කම මෛත්‍රී කරනවා නම් ඒ කුජ ළඟ තියෙනවා කරුණාව දයාව. ඉතින් ඒව අනිහට අර්ධයක් කරන්න යන්නේ නැහැ. ඒ නිසා එයාට විශේෂ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම එයාගෙන තියන්නේ නැහැ. එයාගේ ගෙවිත් ගිනි තියන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මෛත්‍රියෙන් තියෙනවා නම් මේ කරුණා මේ ගිනි ගිනි ගන්න නැtei විස නැtei කියලා කියනෝ නෙමෙයි. අදහස් වෙන්නේ එහෙම දෙයක් හරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේ දෙයකින් කියලා. ස්වයංස දුරකථනයේ අසන්නේකෝ අසන්නියක් ඉන්න බව හැඟෙන්නේ. අපි කැමැති අපිට සහාය දක්වන අපේ ගාමිණී මෙරින්නගේ සහෝදරයා හැපැත්තින අපි නිෂ්පාදන කණ්ඩායම හැටියට ආනන්ද පත්මසිරි ඒ වගේම තරිඳු දිසානායක අපට සහයෝගය දක්වනවා දුරකථනයේ අසන්නෙක් වසන්නයක් ඉන්න අපි කැමති අපි කැමති ඔබේ දහම් ගැටලුව ලබා ගන්න කතා කරන්න දුරකථනයේ ඔබේ ප්‍රශ්න යොමු කරන විට ගුවන්විදුලි හඬ අඩු කරගෙන ප්‍රශ්න කිටියෙන් ඉදිරිපත් කරන්න ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අපි හොඳින් ශ්‍රවණය කරා. මම අහන්න කැමතියි මේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියන එක සඳහන් වෙලා තියෙනවා නිතරම අපට ඇහෙනවා මේක සාසන ඉතිහාසයෙන් උදාහරණ සහිතව තව පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ ඔබ වහන්සේගෙන් ටොපින් අයිති වෙයි මම හිතන්නේ ලෝතර බුදුහාමුදුරු දේශනා කළ ඊටාම වැදගත් මේ ගාථාවක් කියනවා ඒ තමයි තයෝ රෝගාපුරේ ආහු ඉච්ඡා අනසනං ජරා පසූනංච සමාරම්භා අට්ඨානෝති ආගම මේ ලෝකේ තිබුණයි කියන්නේ රෝග තුනයි පාලි මහත්මයා. ඒ තමයි ආසාව, බඩගින්න, වයසට යන. ඕක තමයි තිවිච්ච රෝග තුන. හැබැයි මිනිස්සු පසූනංච සමාරම්මා සත්‍යයන්ගේ මස් මාංශ කන්න පටන් ගත්තට පස්සේ අට්ටානෝති ආගමු 98ක් රෝගාවයි කියලා කිව්වා. මම මේක කිව්වේ මොකටවත් නෙමෙයි. දැන් මේ දවස්වල ලෝකේම මේ සාකච්ඡාවට බඳුන් වෙන COVID-19 අපි කියන්නේ කොරෝනා විසනේ මම දන්නේ මේක කොයිතරම් දුරට තාම විද්‍යාත්මකව පිළි අරගෙන තියෙනවද කියලා. නැත්තම් මේක තීනෙන්නේ ආවයි කියලා කියන්නේ. මේක ඇති වෙන්න හේතු වෙච්ච මූලික කාරණා මුලින් සාකච්ඡා වෙනකොට උපාලි මහත්මයා වැඩිපුරම කියවුනේ මොනවද? මේ සතුන්ගේ මස් මාංශ ආහාරයට ඒ සත්ත්ව කොටාසයන්ගේ නම් කියලා කිවි ඒ ආහාර ගැනීම නිසානේ උනේ කියලා. දැන් අපි COVID-19 පැත්තක තියමු. බොහෝ ලෙඩ රෝගවලට අද සමාජයේ මිනිස්යන්ට මුල වෙලා තියෙන්නේ මේ සත්ත්ව හිංසනයත් එක්ක ඒ සතුන්ගේ ආහාර ගැනීමනේ. අනිත් එක දැන් අපි විරුතුංග සර් ප්‍රකාශ කළා වගේ මේ දැන් අද මුළු ලෝකේ පුරාම තියෙනවනේ දැවැන්ත බල අරගලය. එකිනෙකා එකිනෙකා පරයා යන මහා නිල නොවන යුද්ධයක් තියෙනවා. ඉතින් දැන් මේ කොවිඩ් වසනේ ඒ කියන්නේ කොරෝනා වෛරසයත් ඒකේ ප්‍රතිඵලයක් කියලා දැන් එක පැත්තකින් චෝදනා කරගන්න ඕනේ චීනට චෝදනා කරන ඇමරිකාවට චෝදනා කරන එහෙම වෙනවනේ බලතණ්හා බලතණ්හා දැන් ඒ සියල්ල තුළ මේ මේ විසන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ අර බුදුහාමුදුරු දේශනා කරපු මෙත්තානි සංසී කියන්නේ මෛත්‍රියේ තියෙන ආනිසංස ටික වටහා නොගැනීමනි යම් කෙනෙක් මෛත්‍රී කරන්න පුරුදු වුණා නම් මම කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි සාමාන්‍ය ජනතාව මෛත්‍රී කරන්න පුරුදු වුණා නම් අඩුම තරමේ මේ තියෙන ප්‍රශ්න වලින් 90ක් විසඳෙන්නේ නැද්ද? රටවල් අතර තියෙන බල අරගලය, එකිනෙකා අතර තියෙන විරසක බව, සමහරට ගෙවල් ඇතුලේ තියෙන ප්‍රශ්න ගැටලු මේ සියල්ලට මූලික වෙලා තියෙන්නේ. එහෙනම් අර ධර්මයේ තුල තියෙන කාරණා ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරන ගැනීම. සෙන්වස මේ මෛත්‍රී භාවනාව ඕන තරම් කට්ටිය කරනවා. හැබැයි මෛත්‍රිය වඩන්නේ දැන් මේ වචනේම වීරතුංග මහත්තයා වෙනසක් වෙලා නැතිනේ. භාවනා කරනවා. හැම තැනකම කතා කරන්නේ භාවනා. දැන් භාවනා කරනවා කියන වචනේ නෙවෙයි ස්වයන්හත් හරි වචනේ. භාවනා වඩනවා. ඒ භාවනා වැඩිම තුලින් ඔබ අහසල අපිට කියලා තියෙන්නේ මොලේ වර්ධනයේ ස්නායු වර්ධනයේ මොලේට ලේ ගමන් කරවන්නට අලුත් විදියකට හිතන්න සෛල ක්‍රියාත්මක කරන අවදි කරන තමයි භාවනා අපිට උපයෝගී වෙන්නේ කියලා. ඒ නිසා ස්වයංනාස්යෙන් අපි හොඳට දැනගෙන දුරකතෙන් තවත් අසන්නෙක් වසන්නියක් ඉන්න අපි කැමැති ඔබට අවස්ථාව ලබා දෙන්න කෙටිම මේ දහම් ගැටළු යොමු කරන්න. පෙරවන්තරණේ අපේ ආම්බුරනේ මම මොරගහලකදී මේ සුසන්තට කතා කරන්නේ අපේ ආම්බුරනේ මම දැස් නොපේන කෙනෙක් මට දැනගන්න ඕනේ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම හේතුක ප්‍රතිසන්දියක් ලබන කෙනෙකුට මූලික වෙන්නේ අපි දැන් සාකච්ඡා කරන ඕනේ කෙනෙක්ගේ ඊළඟ උත්පත්තියට හේතු වෙනවානේ මේ චුතිචිත්තය ඒ චුතිචිත්තයත් එක්ක ඊළඟට කර්ම ශක්තිය ඒ පුද්ගලයාගේ අනිවාර්යයෙන්ම ඔහු කරා එනවා ඒ කියන්නේ ඒ කර්මය එන අවස්ථා හතරක් වෙන්නනවා ගරුක ආසන්න ආචින්නහා කටස්ථා කියලා ඉතින් ඒ කියන කර්ම ශක්තියත් එක්ක ඊළඟට අර කියන අවසානයේ පහළ වෙනවා කියන ප්‍රතිචිත්තයත් යම්කිසි විදියකින් පුද්ගලයාට යහපත් ඊළඟ භවයක උත්පත්තියක් ලබන්නට ඉවහල් වෙනවා. ඒකට ඊළඟට වැදගත් වෙනවා අර එයාගේ අවසාන මොහොතේ ඒ ස්කන්ධයන්ගේ පහව යන අවසාන ස්කන්ධයනේ මොකද්ද මේ විඥානස්කන්ධය. ඒ විඥානස්කන්ධේ ගමන් කිරීම. එතකොට පුජ්‍යලේකුට යහපත් කර්ම ශක්තියක් තියෙන්න ඕන, චුතිචිත්තේ යහපත් බවක් ඇති වෙන්න ඕන. ඒ ඇතිවීමත් එක්ක බලපාන විඥානස්කන්ධේ ඊළඟ ප්‍රතිසන්දිය කරා ගමන් කරන අවස්ථාව අන්න ඒ කියන කාරණා සම්පූර්ණ වෙච්ච තැන හැකියාවක් ලැබෙනවා විරුද්ධ මහත්මයා අර බීජයක් උපමාවට අරගෙන කතා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන බීජ ප්‍රරෝහණයේදී නැවත පැලයක් හට ගැනීමදී මේ කියමු කාරණේ සමින්වාසගේ මේ හේතු ප්‍රතිසන්දි මේක අපා මහතා පොඩ්ඩක් සම්බන්ධ වෙනනම් දැන් මෙහෙමයි මරණාසන්න අවස්ථාවේදී ඇතිවෙන අවසාන හිතට කියන්නේ චුත හිත කියලා අපි ස්වාමීන් වහන්සේ කිව්වා. අභිධර්මයේ තියෙනවා චුති අනන්තරම් පටිසන්ධි ආයේ චුත හිතක් ඇති වුණාම පපුව තලු කළාට ගන්නට ගන්න හැදුවට ප්‍රාණය අපහු ගන්න බෑ. මොකද හේතුව චුත හිත පහළ. මොකද චුත අනන්තුති අනන්තරම් පරිසන්දේ. අතරක් නැතිවම ඊළඟට ප්‍රතිසන්දේ හිතක් හට ගන්නවා. සාමාන්‍ය මෙතන ප්‍රශ්නයක් තියෙනවා මම මහා දීර්ඝ වශයෙන් කතාවිත කරන කතාවක්. මොකද හේතුව අපේ විඥානය ප්‍රතික්ෂේප කරන අපේ දිගට යන ආත්මයක් නැහැ කියනවා නම් කොහොමද ඊළඟට මේ විඥානය හටගන්නේ කියන ප්‍රශ්නේ අත් වශයෙන්ම කෙනෙක් අහන්න පුළුවන්ම තියෙනවා. එතන වෙන්නේ මේ මේ පුජ්‍යලයාගේ විඥානය නිසා තමයි ප්‍රතිසන්දි වචුති හිතින් නිසා තමයි ප්‍රතිසන්දි හිත අතගන්නේ. නමුත් කවුරු හරි අහනවා නම් අර මරණ කෙනාද මේ උපදුනේ කියලා එහෙම කියන්නේ නැහැ බෞද්ධ ආගම. ඒ වගේම නැච්චසෝන් නැච්ච. ඒකට හරි උපත්ති ලැබෙකනා කවුද උප්පත්ති ලැබුණා කවුද කියලා ඇහුවොත් එහෙම මේ නිසා හදන අපි කියන්නේ පටිච්චසම්පන්න වෙන එකයි. මේ නැති වෙච්ච පුජ්‍යලයාගේ චුත්තිසිත නිතා ප්‍රතිසන්දිස්දකට ගත්තා. ඒකට සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය හැබැයි ආත්ම සම්බන්ධයක් නෙමෙයි කියන එකයි ඔක දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙන කාරණයක්. නමුත් දැනුම් වශයෙන් කෙටිමින් කියන බව බුදුරජාණන් වහන්සේගෙනුත් ওই ප්‍රශ්න නිතර නිතර ප්‍රශ්න කරලා තිබුණා මේ එයාද වෙන කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ එයාත් නෙමෙයි එයා නොවෙන්නෙත් නැහැ. වෙන රෝති සෝ පට්ඨං වේදිතය. අය මේකවන්තෝ. අඤ්ඤෝ කටෝති අඤ්ඤෝ වරහං වේදිතය අන්න. අන්න දෙකම අයින් කළා. එදිනදා ජීවිතේ උන්තරම් දකින්න තියෙන දැන් කෙසල් කෙනක් කපනවා කෙසල් මහ ගහ ඇවිල්ලා හැදිලා කෙසල් කෙනක් කපනවා. හැබැයි තව ටික කාලයක් යනකොට තවත් පැලයක් ඒ මුලින්ම හට ගන්නවා. කෙනෙකුට අහන්න පුළුවන් අර කපාපු ගහද මේ නැවත හටගන්නේ නැත්නම් අලුත් පැලයක්ද කියලා. හැබැයි ඒ ගහත් නෙවෙයි. වෙනත් දෙයක්කුත් නෙවෙයි. ඒ වර්ගයේම, ඒ වංශයේම, ඒ කුලයේම, ඒ විදිහම කේකන කියලා පැලෙනුත් හට ගන්නවා. මේ කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. දැන් අර මේ නැටසෝ නැට අඤ්ඤෝ කියලා බුදුහාඳුර ඇත්තටම දේශනා කළේ ඒ කියන්නේ රූපකායසින් ගත්තහම මේ පුද්ගලයා නෙවෙයි උපදින්නේ. එහෙමයි. ඊළඟට එයා නෙවෙයි කියලා කියන්නත් පුළුවන් හේතුව එයා එක්ක ගමන් කරන කර්ම ශක්තිය එයාලඟ තියෙනවා. මේ කර්ම ශක්තිය ඉවහල් වෙනවා ඊළඟ ප්‍රතිසන්දියට. අනිත් එක ස්වයං පැහැදිලිව දැන් බුද්ධ චරිතය ගත්තට පස්සේ දසපාරමිතා පුරන සම්තිස්ස පාරමී පූර්ණ එකම. මේක ඒකාත්මී පුරපු දෙයක් නෙවෙයිනේ. ඒක සාරාසකේ කල්පලක්ෂ්‍ය පාරමී ධර්මයන් පුරන පුරද්දී මේ එකතු වෙච්ච තැනක් තියෙන කුසල. ඒ කුසලේ පූර්ණ අවස්ථාවේදී උච්චතම අවස්ථාවේ තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. නිසා ඒ දක්වාම දසපාරමිතා පරමත්ත පාරමී පාරමිත මේ සම්තිස් පාරමී ධර්මයන් එක ආත්මයක් තුනේ ඉඳන් අර මනෝ ප්‍රතිදානය වශයෙන් අම්මගෙන් විවරණ ගත්ත අවස්ථාව ඊළඟට වාක් ප්‍රතිදානයක් වශයෙන් දීපංකර බුද්ධ පාමුලදී විවරණ ගත්ත අවස්ථාවේ සිට පාරමී ධර්මයන් පූර්ණේ කරගෙන ඉන්නේ මේ එකම තැනට මේ රැස් වෙලා තියෙන්නේ මේ සයනස මේ කරුණු ගොඩක් කතා කරන දුරකතනේ අසන්නෙක් වසන්නක් සිටිනවා අපි කැමැති ඔබට අවස්ථාව ලබා දෙන්නට හයි බොවන් සුබුදර්ශනක් වේවා අපේ ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මම මේ ප්‍රශ්නයක් අහන්නේ අපේ දරුවෝ ධර්මයට යොමු කරන ප්‍රධාන තැන තමයි දහම් පාසල. මේ දහම් පාසලේ විෂය නිර්දේශය ඒ කිසිම ආකර්ෂණීය බවක් භක්තියක් ගෞරවයක් ඇත්තටම බුද්ධ ධර්මයේ පිළිබඳ ඇති වෙන විදිහට මේ කොහොම බාරසාර වැඩිමේ විශේෂය. අන්තිමට දහම් පාසලෙන් පිටව ඉන්නේ සාංගික දානයක්වත් නිසි පිළිවෙලට දෙන්න බැරි දරුවෙක්. ඒ නිසා මේ ගැන තව ටිකක් සැලකා බලන්න පුළුවන් නේද අපේ හාමුදුරුවනේ. මම හිතන්නේ විෂය නිර්දේශය නම් දැන් දහම් පාසල් වල වෙනස් කරලා වෙනස් කරලා තියෙනවා දැන් අලුත්ම විෂය නිර්දේශයක් තමයි දැන් අවුරුදු 3කට වගේ ඉස්සෙල්ලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ මැතිනිය අදහස් කරන්නේ මම හිතන්නේ ඒ යෝජනාවක් කරන්නේ. හොඳ අදහසක්. ඔව් තව වැඩගත්. ඒක බලාපොරොත්තු වෙන පරමාර්ථය අරමුණ ඉෂ්ට වෙනවද කියන එකනේ. දහම් පාසලක් තුලින් දරුවෙක් ගොන්නේ. ඔතන ඇත්තටම වැදගත් වෙන්නේ විෂය නිර්දේශයටත් වඩා එහි අන්තර්ගත කරුණු ලබා දීමේ ක්‍රමවේදය. දැන් අපි අද දහම් පාසල් වලත් ඇත්තටම මේ විභාගය ඉලක්ක කරගත්ත තරගකාරී රටාවක් නේ අනුගමනය කරන්නේ. ඒ නිසා ගොඩක් අය ළමයා හුරු කරවන්නේ මේ සහතික පදනම් කරගත්ත විභාග ක්‍රමය තමයි. විභාග සමත. ඔව්. ඒ කියන්නේ තවත් ඉතින් ගොඩක් අය කියලා කියනනම් බුද්ධ ධර්මයේ පිළිබඳ ටියුෂන් පන්තිය වලට පච්චසගෙන තියෙනවා දහම් පාසල. දහම් පාසලේදී ගුරුවරයා ඉගැන්වීමේ ක්‍රියාවලියේදී ඒ ඉගෙන ගන්න දරුවා ප්‍රායෝගිකව ඒ ක්‍රියාවලියට යටත් කර ගැනීමත් වගකීමක් තියෙනවා. ඒක පන්සලේ හාමුදුරන්ගේ මූලිකත්වයෙන් ගුරුවරු මැදිහත් වෙලා කරන්න ඕන දෙයක්. දැන් උදාහරණයක් හැටියට අපි සතර බඹ විහරණ උගන්වන දරුවට. සතර බඹ විහරණ උගන්වන්න පන්ති කාමරයට යනවා ගුරුවරයා සමහරට කෝපුවක් කරා. ගිහින් කරුණාව ගැන කියනවා. ඉතින් එතකොට එතන තියෙන්නේ ගැටලුවක්නේ. දැන් කරුණාව කියන එක උගන්වන කොට දරුවට කරුණාව කොයි විදිහටද දරුවාගේ ආධ්‍යාත්මයේ සමවදින්න ඕන. එහෙමත් නැත්නම් ආධ්‍යාත්මයට ඇතුල් කරන්න ඕන. ඒක පුංචිම ජීවියගේ ඉඳලා ඒ කියන්නේ ගෙදර පරිසරය තුළ ඉන්න අම්මා තාත්තා වැඩිහිටියෝ එතනින් ගියාම දරුවා ඇසුරු කරන සමාජී යහළු මිත්‍රයන් මේ කවුරු කවුරු තුලත් කරුණාව ඇති කරවීමේ මූල බීජය සපයන්න ඕන. දැන් ඒකට හොඳම තැන දහම් පාසලටත් වඩා මම නම් කියන්නේ පාලි මහත්මයා නිවස. නිවස. කියමනකුත් තියෙනනේ හොඳම පාසල නිවසයි කියලා. එතකොට ඒ නිවස තුල අම්මලා තාත්තලා දරුවන් ඉදිරියේ කරුණාවරිත වචන පාවිච්චි කරන්න ඕන. අනිත් අයට ආමතන. දැන් අපිට මතකයි ඉස්සර සතෙකුටවත් gedara හදන දුන්නේ නැහැ සැරෙන් කතා කරන්න. ඒක සැරෙන් කතා කළොත් කියනවා පුතේ ඔය විදියට කතාට කතා කරන්න එපා. ඌ කැමති නෑනේ. ආදරෙන් කතා කරන්න. ඔන්න මතක් කරලා දෙනෝ නන්දිසාල ජාතකෙහිම. ඒ ඇයි ආදරණීය වචන gedara පරිසරය තුල ඇහෙනකොට තමයි කරුණාව කියන එක හදවතට කාන්දු මේක පොතේ තියෙන විෂය නිर्देशයක් පදනම් කරගෙනම කරන්න හරි අමාරුයි. අනේ ඒ නිසා ප්‍රායෝගිකව මේ තියෙන කරුණු කාරණා පදහම් පාසලේදීත් ඒ වගේම gedara පරිසරයේදීත් උපයෝගීතාවයයි වැදගත් වෙන්නේ. එතුමියගේ අදහස ඉතාමත් වැදගත්. ස්වයං ආස්ථාපති කතා කරන වර්තමානයේ වෙනකොට මේ මලගෙදරකදී ආගමික වතාවත් ටික කරන පිළිවෙල මතක වස්ත්‍රයේ තියෙන පිළිවෙල දැහැත් වට්ටිය හදන සකස් කරන පිළිවෙල ඒ ටික දන්නේ නැති බොහෝ දෙනෙක් ඉන්නවා වැඩි වෙන මේ මේ සුදුරෙද්ද ඇතිරිල පුටුවට දාන කාරණේ ඒ දාන්නේ දැන් ඇහුවොත් මේකනේ ඇයි ගෙදරට එනකොට වඩිනකොට ස්වාමීන් වහන්සේලා පාසෝ දන්නේ ඇයි පුටුවට ඇතිරිලක් දාන්නේ කියලා දරුවෙක් ඇහුවොත් අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් මේ කතා කරන අම්මලා තාත්තලා සමහරවිට දන්නේ නැහැ දැන් පිට දෙයක් ගෙදරට ගේන්න හොඳ නෑ ස්වාමීන් වහන්සේ. දෙක විනය පුතේ වහන්සේලාට මම හිතන්නේ කොහොම ලස්සන කියන පුංචි ඇවතකට අයිති වෙන පිට දෙයක්, gedara දෙයක් පාදේ සංගවාගෙනවත් ගෙනියන්න හොඳ නෑ. දහඩිය ටිකක් හරි පුටුවේ ගෑවෙන්න හොඳ නෑ. ඒ නිසා පිරුවට දාන්න මේ කතන්තර ගොඩක් තියෙන තියෙන්නේ. කොහොමුණත් එතුමගේ යෝජනාව අදහස වඩාත් වැදගත්. අපි මේකට යෝජනාවක් කරමු ස්වාමීන් වහන්සේ. දුරකථන අසන්නෙක් අසන්නියක් ඉන්න ඒ තුමියත් සම්බන්ධ ඒ අසන්නව අසන්නියක් සම්බන්ධ කරගෙන සයනත් මේ මාතෘකාවත් එක එකතු කරගමු. හොඳයි අපි කැමති උපර අවස්ථාව ලබා දෙන්න. දුරකථනයේ ප්‍රශ්න අහන විට ගුවන්විදුලි හඬ අඩු කරගන්න. හොඳයි. ඔව් අපිට එනවා කියන්නේ. මට ඕනි මහත්මයා මේ ධර්ම සාකච්ඡාවක් පවත්වන වෙලාවේ කියනවා මහා කරුණා කරලා ඔබේ ගුවන්විදුලියේ හඬ අඩු කරගන්න. එතකොට අපිට පැහැදිලිව ඇහෙනවා නැත්නම් ඔබේ ගැටලුව අපිට පැහැදිලිව ඇහෙන්නේ ඒකත් අපට ගැටලුවක් වෙනවා. <laughs> අපි කැමති ධම් සභා මණ්ඩපෙට දහම් ගැටළු යොමු කරන ඔබට පණිවිඩයක් නිකුත් කරන්න. මේක හැම වෙලාවෙම අපි කියනවා ප්‍රශ්න ඉදිරිපත් කරන විට ඔබේ ගුවන්විදුලි හඳ අඩු කරගන්න. ඔබ දුරකථනයේ ඉන්න ගමන් ප්‍රශ්න යනවා. හරි. මෙන්න දුරකථනයේ අසන්නෙක වසන්නෙක් නැවතිනවා. හිතන්නේ ඒ අසන්නව සම්නි වෙන්න පුළුවන්. අපි කැමැති ඔබට අවස්ථාව බලා බලන්න. ගුවන්විදුලි හඳ අඩු කරගෙන ප්‍රශ්නයේ කෙටියෙන් ඉදිරිපත් කරන්න. පෙරුවන් සන්නයි සාවෙන්හන්ත මේ ත්‍රිපිටකයේ තිබුණත් පිළිගන්න එපා කියලා අදහසක් කියුණා. අන්න ඒක චුට්ටක් පැහැදිලි කරගන්නයි මේ ගත්ති කාලාම සූත්‍රයේ එහෙම කියනවා කියලා කියුණා. ස්වාමීන් වහන්සේ, එතන වැරදි තැනකින් වැරදි වචනකින් අල්ලගෙන තියෙනවා. ත්‍රිපිටකයේ තිබුණත් පිළිගන්න එපා කියලා අපි කවුරුත් කිව්වේ නැහැ නේද? නෑ නෑ. නේද? හැබැයි එහෙම කොටසක් කියාගෙන එනවා. වහල් වෙන්නපා කියලා තියෙනවා. එහෙම ත්‍රිපිටකය වෙනස් කරන්න පිරිසක් උත්සාහ ධර්මයෙන් ඉන්නවා. මාත් අපට ධර්මයේ ගැන උදාහරණ අරගෙන ඔප්පු කරන්න තියෙන්නේ ත්‍රිපිටකය. එතන සඳහන් වෙන්නේ මා පිටක සම්පදාන. පිටකය කියලා කියන්නේ ත්‍රිපිටකය නෙවෙයි. පොත්පත්වල තියෙන කාරණාවලට කියනවා පිටක කියලා. එතන ඒක තමයි මේ කිව්වේ. නැතුව ත්‍රිපිටකය කියන මම හිතන්නේ පිවිතුංගමත්තුමා තමයි ඒක විග්‍රහ කළේ. ත්‍රිපිටකය කියන වචනේ කියුන්නේ නැහැ නෑ මම ඒක අදහස් කළේ නෑ ඒක. ඒ විතරක් නෙමෙයි ධම්මේ දැන් යමක් හරිද වැරදි කරලා ධර්මයට ගැලපෙනවද විනයට ගැලපෙනවද කියලා කියන්න තියෙනවා. මේ කාලාම කාලාම සූත්‍රයේ තියෙනවනේ සිතීමේ හා විමසීමේ නිදහසට බුදුදහමෙන් ලබා දෙන අයිතිවාසිකම ගැන කතා කරනකොට එතන කියනවා කාලාමයන්ට පිටකයක තිබුණත් මේක පිළිගන්න පුළුවන්. ඒ පිටක කියන්නේ ඒ පිටක කියන්නේ අදහස් කරන්නේ ත්‍රිපිටකේ නෙමෙයි. ත්‍රිපිටකේ නෙමෙයි සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකේ නෙමෙයි මෙතන කියන්නේ. සමහර පොත පොතේ පතේ තිබුණා කියලා පිළිගන්න එපා. සද්ධර්මයේ අසද්ධර්මයේ තේරුම් ගන්න කියලා කියන්නේ පින්වත් අපේ අසන්නයට අපි පිළිතුරු ලබා දෙන්නට ඕන. ධර්මයට ගැලපෙනවද ඒ කාරණය? එහෙම නැත්නම් විනයට ගැලපෙනවද? හැබැයි විනයට විතරක් ගැලපුණාටත් ඒක සද්ධර්මය නෙවෙයි. ධර්මයට විතරක් ගැලපුණාටත් සද්ධර්මය නෙවෙයි. සොයනස එහෙමනම් සද්ධර්මය වෙන්නේ ඔව් එතන ඇත්තටම පාලි මහත්තයා අවසානයේ කියන දේශනා කරනවා බුදුහාමුදුරුවෝ මේක කුසලයට අනුකූලද මේක අකුසලයට අනුකූලද ඒක විමසලා බලන්න මේකෙන් Tamanta යහපතක් වෙනවද අන් අයට යහපතක් වෙනවද විමසලා බලන්න. අන්න ඒවට අනුකූලව තමයි පිළිගන්න කියලා කියන්නේ. සුත්තේ ඕතාරේ තබ්බන් විනේ සම්දස්සේ තබ්බන්. අන්න එහෙම. දුරකටනේ ඉන්න තවත් අසන්නෙක් වසන්නයක් අපි කැමැති ඔබට අවස්ථාව ලබා දෙන්න ධම්මහවේ දක්ක තිත්තම්මචාරී. ගරු ස්වාමීන් වහන්සේ මම මේ පින්වත් මහත්මයාණනි ගුවන්විදුලියේ හඬ අඩු කරගන්න අපට ඔබේ ප්‍රශ්නය පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඒ නිසා හඬ අඩු කරගෙන ගැටලුව ඉදිරිපත් කරන්න. ආනන්ද සූත්‍රය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං ඒක ලොකු ධර්මයක් තියෙන බව නිතර මේ ටිකේ අහලා තේරුම් ගින් තියෙනවා ඒකයි. සයනස ගිරිමානන්ද ගිරිමානන්ද සූත්‍රය මම හිතන්නේ අපේ පිරිත් පොතේ බොහොම ජනප්‍රිය සූත්‍රයක්. ගිරමානන්ද හාමුදුරු අසනීප වෙච්ච අවස්ථාවක දේශනා කරපු සූත්‍රයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අසනීප බුදුරජාණන් වහන්සේ අසනීප වෙච්ච අවස්ථාව ගිරමානන්ද හාමුදුරු දේශනා කළා. ඇත්තටම මේ සූත්‍රයේ අන්තර්ගතය තුල තියෙන්නේ පුජ්‍යලයන්ට ඇතිවෙනා වූ ව්‍යාධි, විපත්ති, කරදර වගේ අවස්ථාවල් වල මේ මෙනෙහි කළ යුතු ධර්ම කාරණා මෙනෙහි කළ යුතු ධර්ම කාරණා මොනවද කියලා. ඉතින් ඒවා පැහැදිලිවම කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු බුද්ධ භාෂිතේන ඊ타මත්ම වැදගත් වූ කරුණු කාරණා මෙනෙහි කරවීම පිළිබඳව ඔව් අන්න හරි ඒ කියන්නේ දැන් අපි ඔය සාකච්ඡා කරන පටිච්චසමුපාදීය ධර්මතාවය ත්‍රිලක්ෂණය පිළිබඳ ධර්මතාවය ආදිය පිළිබඳ නිතර නැවත නැවත මෙනෙහි කරන්න කියන එක තමයි ඒ සූත්‍රය තුල විස්තර කරන්නේ. ඒ කියන්නේ කියොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය කරන්නේ. අපි දුරකථනයේ අසන්නෙක් ඉන්නවා විරුතුංග මහත්මයාගේ මටත් තියෙන ප්‍රශ්නයක් අහන්න. ඊට කලින් අපි දුරකථනයේ අසන්නගේ ගැටලුවට අවස්ථාව ලබා දෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ගම්මන්තර සමිතාවලනේ මම පන්නල අම්බසේනාදීර මට දැනගන්න ආසයි අර බොත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනනේ භෝජනේ මාත්‍රාවත ආහාර ගන්න කියන වෙලාව එනල කෙටියෙන් පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න කියනවා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හොඳයි අපේ <laughs> වීරතුංග මහත්මයා ඒක තමයි පාලියෙන් තියෙන මත්තඤ්ඤතාච බත්තස්මින් පන්තංජසය නාසනම් කියලා සිව්පසේ පිළිබඳව අදහස් කියලා තියෙනවා මහා පාත්‍රතාව දැනගන්න කියලා. මොකද හේතුව බොහෝ වෙලාවට ඔය කාල වෙනකොට ආහාර ගැනීමේ සම්බන්ධ සමහර ළඟ තිබුණා කියන්නේ මේ අපේ වෙන කොටස් හිටිය මේ කාක මාස කියනවා මේ අපිටට ගන්න පුළුවන් නම් කාගෙන කාගෙන යනවා. සමහර අලංසාට කියන්නේ හෙද්දානන්දන බඩ පිරිල හෙද්දානන්දන නගින්න අලංසාට. සත්‍රවට කියන්නේ නැගිටින්න බෑ. ඒ තැනම වැටලා ඉන්නවා. අන්න ඒ විදිය සත්වයටපත් වෙන්නේ නැතුව ප්‍රමාණය දැනගෙන Tamange බුදුරජාණන් වහන්සේ බොහෝ පැහැදිලිව කියනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්තාවද කම්පය මේ පිඩු හතරක් පහක් නොකා වතුර බොන්නේ කියලා බොහොම කොච්චර සෞඛ්‍යයට හිතවත්ද ඕනෑම වෛද්‍යවරයෙක් කියයි මේක තාම අවශ්‍ය දෙයක් කියලා. මොකද හේතුව අර ගත්ත ආහාර වලට හැසිරෙන යන්න සීඩක් ඕන. ඒ නිසා අනිත් එක පිළිවෙලක් තියෙනවා. ඒ නිසා චත්තාරෝ පංච ආලෝපේ හතර පහක තව කන්න පුළුවන්කම තියෙද්දී පිඩු මත ආහාර ගැනීම නවත්තන්න කියලා මම හිතන්නේ තාම සෞඛ්‍ය සම්පන්න ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරලා තිබෙනවා ධර්මයට අදාළා ඒක. ස්වාමීන් වහන්සේ බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කතා කරන කොතනකවත් බුදුහන්සේ කතා කරලා කියලා නෑනේ. බුදුහාමුදුරු කතා කරලා කියන්නේ කොතනක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක බුදු බුකෙන් පිටවෙච්ච හැම වචනයක්ම බුද්ධ දේශනාවක්. ධම්මහවි රක්කති ධම්මචාරී. කාලය අවසන් නිසා. ස්වාමීන් වහන්සේ මේ කාලෙත් ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන්ම ආරක්ෂා කරා. හැබැයි මේ අවසානෙ වෙන්නට බෑ. තවත් මෙවන් අවස්ථාවල් අපට එන්නට පුළුවන් මේ සමාජයේ ජීවත් වෙනකොට. ඒ හෙටද අදද කියලා අපිට හිතන්නත් බෑ. නමුත් නිසා අදින්දම මේ මොහොතේ සිටම අපි කොහොමද සොයනස ධර්මයෙන් අපිව ආරක්ෂා කරගන්න නම් ආරක්ෂාව ලබා ගන්න නම් අපි ඒ ආරක්ෂා සලසා ගත යුතුයි වෙන්නේ. කොහොමද අපි ධර්මයේ හැසිරෙන්නට ඕනේ? දැන් හුඟක් අය ආරක්ෂක පිරිත් හොයනවා ආරක්ෂක නූල් හොයනවා ආරක්ෂක මන්ත්‍ර යන්ත්‍ර හොයනවා මම හිතන්නේ ලෝකයේ තියෙනවා අපිට වටිනාම ආරක්ෂක යන්ත්‍ර පහ. ඒ යන්ත්‍ර පහ තමයි පංචශීලය. මේ ලෝකේ යම් කෙනෙක් හරියට උපාලි මහත්මයා පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා නම් මේ රුදුරු ව්‍යසන විපත්ති කරදර වලින් ඈත් වෙන්න හොඳටම ඇති. එතනම පුළුවන් ඒ තේන සත්‍ය වජ්ජේනක සත්‍යයක් හෝතු මේ ජය මංගල එතනම ජය මංගල කාරණාවක් බවට පත් වෙනවා ඒ නිසා ඔබට ජීවිතයේ තියෙන මේ දැන් දසක් සමය නිසා ජීවිතේ මා ධර්මදේශනායේදී ප්‍රකාශ කළ හැරවුම් ලක්ෂයක් කරගන්න ධර්ම ධම්මානු ධම්ම ප්‍රතිපන්න ජීවිතයකට මොකවත්ම නෙමෙයි පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්න අදිස්ථානය ඇති කරගන්න ජීවිතයේ තියෙන අනන්ත අප්‍රමාණ රෝග පීඩා ව්‍යසන කරදර වලින් ඈත් වෙන්න පුළුවන්. අත්දැක බලන්න පුළුවන් යම් කෙනෙකුට. පංචශීල ප්‍රතිපත්තියේ ඔබ අවංකව අපි කියමු දැන් ස්වාමීන් වහන්සේ කියන අපි පහම රකින්න ඕන. අපි කියමු අවංකව ස්වාමීන් වහන්සේ එක ශික්ෂාපදයක් තමයි. බුරු කියන්නේ නැහැ කියමු. එහෙම නැත්නම් සතුන් මරන්නේ නැහැ කියමු. ඒ ශික්ෂාපදයේ ඇත්ත වශයෙන්ම හදවතට එකඟව අවංකවම කෙනෙකුට වංචාවට නෙවෙයි සත්තු මරන්නේ නැත්නම් ඒකේ යම් අවස්ථාවකදී කෙනෙකුට පීඩාවක් පිටක් නියුත අවස්ථාවේදී ජල විදුලක් නැත්නම් වතුර විදුලක් අරගෙන ඉස්තැඟිල්ල දාගෙන තමන් පන්සිල් අරගෙන බුදුන් වහන්සේලා හොඳට සීපත් මගේ ජීවිතයේ ඇති තාක්කල් දන්නා ඉලකින් මම කිසිම සතෙක් මරලා නැහැ කියලා සත්‍යක්‍රියා කියලා කෙනෙකුට වතුර ටික බොන්න දුන්නත් ඒක ඖෂධයක් වෙනවා. ඒකෙන් සුවයක් ලැබෙනවා. අත්දැක බලන්න. ධර්මයේ උනා ජීවිතයට අත්දැකීමක් අවබෝධයක් ලබා ගන්න. අනිත්‍ය දුක අනාත්ම කියන ප්‍රශ්නේ පිළිබඳවත් ඊතුංග මහත්මයාගේ ගැටලුවක් අහන්න තිබුණා. මොකද අපේ ස්වාමීන් වහන්සේ වගේ සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුන භාවිතයට ගන්න ජීවිතේ. අනිත්‍ය දුක අනාත්ම බුදුදහම නම් එයත් අවබෝධයෙන් ජීවිතය ගත කරන්න. මම කෙටියෙන්ම කියන්නම් රාහුලවා සූත්‍රයේ තියෙනවා රූපංකෝ රාහුල නිච්ඡං වා අනිච්ඡං අනිත්‍යයි. යද නිච්ඡං දුක්ඛං වා අනිත්‍යං දුක්ඛ සබද දුක්ඛං යදනෙච්චන් දුක්ඛං කල්ලානු සමුනසසිතුන් ඒසෝ මම ඒසෝ අනිත්‍ය නම් දුක නම් මමයි මගේ කියලා හොඳට අහලා ගන්න වටිනවද නෑ නෝ හිතම් වන්දේ ඒ කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක තමයි සම්පූර්ණම බුදුහාමුදුරුවෝ තමන්ගේ පුත්‍රයාට රාහුල හාමුදුරුවන්ට බොහොම පැහැදිලිව රාහුල වාසෝත්‍රයෙන් දක්වලා තියෙනවා. ඒ දේ වුණත් එදිනදා ජීවිතේ භාවිතයට ගන්න එතකොට ගෙදරවල් රණ්ඩු සරුවල් අඩු වෙයි අනිත්‍ය දුක අනාත්ම වශයෙන් දැක්කොත් මේ මම නෙවෙයි ඒ ඒත් නෙවෙයි කියලා රණ්ඩුවක් වුණාට පස්සේ පැය භාගකින් දකින්නේ ඒත් මහත්යා නම් ඒ මහත්යා නෙවෙයි ඒත් මම නෙවෙයි කියලා හිතුවොත් ඒ ප්‍රශ්නේ එතනම निराකරණය කරගන්න පුළුවන්. රටක් වශයෙන් ජාතියක් වශයෙන් ආගමක් වශයෙන් අපිට පුළුවන් ජීවිතය ගත කරන්න ධර්මයේ ඉදලා ධර්මයේ භාවිතාවටගෙන ධර්මයෙන් ආ ආරක්ෂාවක් පුරුදු කරගන්න පුළුවන්. එවිට වචනය සැබෑවක් වෙවි. ධම්මහවිරක්කති ධම්මචාරී. අපි සමුගන්නටයි සූදානම් ධම් සභා මණ්ඩපේ. හෙටත් පෙරවරු 9ට හමු වෙනවා. මෙවන් වූ ධර්ම සාකච්ඡාවකින් ජාතික ගුවන්විදුලි සොදේශීය සේවයට සවන් දෙන්නේ හෙටත් හමුවන්න පෙරවරු 9ට. අද අපේ ධර්ම සාකච්ඡාවට ධම්සභා මණ්ඩපයට වැඩම කළේ බොරලස්ගම්ම කටුවාවල පරමධම්ම විසුද්ධාරාමාධිකාරී තපිලියාන සුනේත්‍රා මහදේවී පිරිවෙනේ පරිවිනාධිපති කෙස්බේර ශාසනාරක්ෂක මණ්ඩලී ගරුලීකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත් ස්වාමීන් වහන්සේ සහභාගී වුණා කතිකාචාර්ය පී වීරතුංග මහත්මයා වීරතුංග මහත්මයාටත් අපේ ගෞරව ස්වාමීන් වහන්සේටත් නිරොග්ගී රෝගී සුවය චිරජීවනයේ තුමගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරන මෙවන් කටයුතු වලට අපට තවත් සහාය ලබා ගන්න නිරුපද්‍රිත වැඩින්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මෙතුමන්ටත් එසේමයි. අපි නිෂ්පාදන කණ්ඩායම ගාමිණී විරින්නගේ තරිදු දිසානායක ආනන්ද පත්නසිරි. මම උපාලි වාරසිංහ. හිත හමු වෙමු. පෙරවරු නමයට සම්බන්ධතාවයේ සදේශ සේවා සම්බන්ධතාවයේ සාකච්ඡාව තෙරුවන් සරණයි. Thank you.